ගෝපක මොග්ගල්ලාන සුත්තං එවං මේ සුතං ඒකං සමයං ආයස්මානන්දෝ රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාසේ අචිර පරිනිබ්බුතේ භගවතේ තේන කෝපන සමයේන රාජා මාගධෝ අජාත සත්තු වේදේහි පුත්තෝ රාජගහං පටිසංඛාරාපේතේ රඤ්ඤෝ පඤ්ඤෝ තස්ස ආසංකහමානෝ අතකෝ ආයස්මා ආනන්දෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චේවරං ආදාය රාජගහං පිණ්ඩාය පාවෙසේ අතකෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතද හෝසි අතිප්පගෝ කෝතාව රාජගහං පිණ්ඩාය චරිතුම් යන්නෝනාහං යේන ගෝපක මොග්ගල්ලානස්ස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ යේන ගෝපක මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝ තේනුපසංඛමේයන්ති අතකෝ ආයස්මා ආනන්දෝ යේන ගෝපක මොග්ගල්ලානස්ස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ යේන ගෝපක මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝත්තේනුපසංඛමේ අද්දසාකෝ ගෝපක මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝ ආයස්මන්තං ආනන්දං දෝරතෝව ආගච්ඡන්තං දිස්වාන ආයස්මන්තං ආනන්දං ඒතදවෝච ඒතකෝ භවං ආනන්දෝ ස්වාගතං බෝතෝ ආනන්දස්ස චිරස්සං කෝ භවං ආනන්දෝ ඉමං පරියාය මකාසී යදිදං ඉදා ගමනාය නිසේදතු භවං ආනන්දෝ ඉදමාසනං පඤ්ඤත්සන්ති නිසේදකෝ ආයස්මා ආනන්දෝ පඤ්ඤත්තේ ආසනේ ගෝපක මොග්ගල්ලානෝපේ කෝ බ්‍රාහ්මනෝ අඤ්‍යතරං නේචං ආසනං ගහෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ ගෝපක මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝචේ අත්ථිනකෝ භෝ ආනන්ද ඒක භික්ඛෝපි තේහි ධම්මේහි සබ්බේන සම්බං සබ්බතා සම්බං සමන්නාගතෝ යේහි ධම්මේහි සමන්නාගතෝ සෝභං ගෝතමෝ අහෝසි අරහං සම්මා සම්බුද්ධෝති නත්තේ කෝ බ්‍රාහ්මන ඒක භික්ඛෝපි තේහි ධම්මේහි සබ්බේන සම්බං සබ්බතා සම්බං සමන්නාගතෝ යේහි ධම්මේහි සමන්නාගතෝ සෝ භගවා අහෝසි අරහං සම්මා සම්බුද්ධෝ සෝ හේ බ්‍රාහ්මන භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා අසංජාතස්ස මග්ගස්ස සංජනේතා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ගකෝවිදෝ මග්ගානුගාච පන ඒතරහි ශාවකා විහරන්තේ පච්චා සමන්නාගතාති අයං ච හේදං ආයස්මතෝ ආනන්දස්ස ගෝපක මොග්ගල්ලානේන බ්‍රාහ්මණේන සද්ධින් අන්තරා කතා විප්පකතා හෝති අතකෝ වස්සකාරෝ බ්‍රාහ්මනෝ මගද මහාමත්තෝ රාජගහේ කම්මන්තේ අනුසඤ්ඤායමානෝ යේන ගෝපක මොග්ගල්ලානස්ස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ යේන ආයස්මා ආනන්දෝ තේනුපසංඛමේ උපසංඛමිත්වා ආයස්මතා ආනන්දේන සද්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ වස්සකාරෝ බ්‍රාහ්මනෝ මගධ මහාමත්තෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච කායනොච්ච භෝ ආනන්ද ඒතරහි කතාය සම්නිසින්නා කාච පනවෝ අන්තරා කතා විප්ප කතාති ඉදමං බ්‍රාහ්මන ගෝපක මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝ ඒවමාහ අත්තිනකෝ බෝ ආනන්ද ඒක බික්ඛෝ පිතේහි ධම්මේහි සබ්බේන සබ්බං සබ්බතා සබ්බං සමන්නාගතෝ යේහි ධම්මේහි සමන්නාගතෝ සෝභං ගෝතමෝ අහෝසි අරහං සම්මා සම්බුද්ධෝති එවං වත්තේ අහං බ්‍රාහ්මන ගෝපක මොග්ගල්ලානම් බ්‍රාහ්මනං ඒතදවෝච නත්ති කෝ බ්‍රාහ්මන ඒක බික්ඛෝපේ තේහි ධම්මේහි සබ්බේන සබ්බං සබ්බතා සබ්බං සමන්නාගතෝ යේ ධම්මේ සමන්නාගතෝ සෝ භගවා හෝසි අරහං සම්මා සම්බුද්ධෝ සෝ හි බ්‍රාහ්මන භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා අසංජාතස්ස මග්ගස්ස සංජනේතා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ගකෝවිදෝ මග්ගානුගාච්ඡ පන ඒතරහි ශාවකා විහරන්තේ පච්චා සමන්නාගතාති අයං කෝනෝ බ්‍රාහ්මන ගෝපක මොග්ගල්ලානේන බ්‍රාහ්මනේන සද්ධින් අන්තරා කතා විප්ප කතා අත ත්වං අනුප්පත්තෝති අස්සීනකෝ බෝ ආනන්ද ඒක බික්ඛෝ පිත්තේන බොහෝතා ගෝතමේන ඨපිතෝ අයං වෝ මමච්චේන පටිසරණං භවිස්සති තී යන්තුම් මේ ඒතරහි පටිධාවෙයාතාති නත්තේ කෝ බ්‍රාහ්මන ඒක බික්ඛෝ පේතේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ඨපිතෝ අයං වෝ මමච්චේන පටිසරණං භවිස්සති තේ යං මයං ඒතරහි පටිදාවේයාමාති අච්චේපන භෝගෝතම ආනන්ද ඒක බික්ඛෝපේ සංඝේන සම්මතෝ සම්බහුලේ හිතේරේ බික්ඛෝ හේඨපිතෝ අයං නෝ භගවතෝ අච්චේන පටිසරණං භවිස්සති තේ යන්තුම් මේ ඒතරේ පටිදා වේයාතාති නස්සේ කෝ බ්‍රාහ්මන ඒක බික්ඛෝපි සංඝේන සම්මතෝ සම්බහුලේහි තේරේහි බික්ඛෝ ිටපිතෝ අයං නෝ භගවතෝ අච්චේන පරිසරණං භවිස්සති තේ යං මයං ඒතරේ පටිදා වේයාමාති එවං අපටිසරණේච පනබෝ ආනන්ද කෝ හේතෝ සාමග්ගයාති නකෝ මයම් බ්‍රාහ්මන අපටිසරණා සප්පටිසරණා මයම් බ්‍රාහ්මන ධම්මපටිසරණාති අත්තිනකෝ බෝ ආනන්ද ඒක බික්ඛෝ පිතේන භවතා ගෝතමේන ඨපිතෝ අයං බෝ මමච්චේන පරිසරණං භවිස්සති තී යන්තුම් මේ ඒතරහි පටිදාවේයාතාතේ ඉති පුට්ඨෝ සමානෝ නත්ති කෝ බ්‍රාහ්මන ඒක භික්ඛෝපි තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන ඨපිතෝ අයං වෝ මමච්චේන පටිසරණං භවිස්සති තී යං මයං ඒතරේ පටිදා වේයාමාතේ වදේසී අත්ථේපනබෝ ආනන්ද ඒක බික්ඛෝපි සංඝේන සම්මතෝ සම්බහුලේහි තේරේහි බික්ඛෝ හේඨවිතෝ අයං නෝ භගවතෝ අච්චේන පටිසරණං භවිස්සති තී යන්තම් මේ ඒතරහි පටිදා වෙය්‍යාතාති ඉති පුට්ඨෝ සමානෝ නත්තිකෝ බ්‍රාහ්මන ඒක බික්ඛෝපි සංඝේන සම්මතෝ සම්බහුලේ හේත්තේරේහි බික්ඛෝ හේඨපිතෝ අයං නෝ භගවතෝ අච්චේන පටිසරණං භවිස්සති තී යං මයං ඒතරහි පටිධාවෙය්‍යාමාතේ වදේසේ එවං අපටිසරණේච පනබෝ ආනන්ද කෝ හේතු සාමග්ගයාති ඉති පුට්ඨෝ සමානෝ නකෝ මයං බ්‍රාහ්මන අපටිසරණා සප්පටිසරණා මයං බ්‍රාහ්මන ධම්මපටිසරණාති වදේසී ඉමස්ස පනබෝ ආනන්ද භාසිතස්ස කතං අත්තෝ දට්ඨබ්බෝති අත්තේ කෝ බ්‍රාහ්මනස්සේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන බික්ඛූනං සික්ඛාපදං පඤ්ඤස්සං පාතිමොක්ඛං උද්දේශං හේමයන් තදෝපෝසතේ යාවතිකා ඒකං ගාමක්ඛෙත්තං උපනිස්සාය විහරාම තේ සබ්බේ ඒකජ්ජං සම්නිපතාම සම්නිපදිत्वा යස්ස සංපවත්තති තං අජ්ජේ සාමත් තස්මින් චේ භඤ්ජමානේ හෝති බික්කුස්ස ආපත්‍ති හෝති වේතික්කමෝ ධම්මයන් යතා ධම්මං යතානුසෙට්ඨං කාරේමාති නකිරණෝ බාන්තෝ කාරෙන්ති ධම්මෝ නෝ කාරේති තේ අත්ථිනකෝ බෝ ආනන්ද ඒක බික්ඛෝපි යන්තුම් මේ ඒතරහි සක්කරෝත ගරුකරෝත මානේත පූජේත සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරතාති නත්ථි කෝ බ්‍රාහ්මන ඒක බික්ඛෝපි යම් මයන් ඒතරහි සක්කරෝම ගරුකරෝම මානේම පූජේම සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරාමාති අත්තිනකෝ බෝ ආනන්ද ඒක බික්ඛෝ පිටේන භෝසා ගෝතමේන ඨපිතෝ අයං වෝ මමච්චේන පටිසරණං භවිස්සති තේ යන්තුම් මේ ඒතරේ පටිධාවෙය්‍යා තාතේ ඉති පුට්ඨෝ සමානෝ නත්තිකෝ බ්‍රාහ්මන ඒක භික්ඛෝ පිත්තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ඨපිතෝ අයං වෝ මමච්චේන පටිසරණං භවිස්සති යං මයං ඒතරේ පටිදා වෙය්‍යාමාති වදේසී අත්ථේ පනබෝ ආනන්ද ඒක භික්ඛෝපි සංඝේන සම්මතෝ සම්බහුලේහි තේරේහි භික්ඛෝහි ඨපිතෝ අයන්නෝ භගවතෝ අච්චේන පරිසරණං භවිෂ්‍යති තේ යන්තුම් මේ ඒතරහි පටිදාවෙය්‍යාතාති ඉති පුට්ටෝ සමානෝ නත්ථි කෝ බ්‍රාහ්මන ඒක භික්ඛෝපි සංඝේන සම්මතෝ සම්බහුලේ හේතේරේ බික්ඛෝ හිතපිතෝ අයං නෝ භගවතෝ අච්චයේන පටිසරණං භවිස්සති තී යං මයං ඒතරහි පටිදාවෙය්‍යා මාති වදේසී අත්ථිනකෝ බෝ ආනන්ද ඒක බික්ඛෝ පියං තුම්මේ ඒතරහි සක්කරෝත ගරුකරෝත මානේත පූජේත සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරතා තේති පුට්ඨෝ සමානෝ නත්ථි කෝ බ්‍රාහ්මන ඒක බික්ඛෝපි යං මයං ඒතරහි සක්ඛරෝම ගරුකරෝම මානේම පූජේම සක්ඛත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරාමා තේවදේශේ ඉමස්ස පනබෝ ආනන්ද භාසිතස්ස කතං අත්තෝ දට්ඨබ්බෝති අත්තේ කොහොමරාක්මන තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන දස පසාදනීයා ධම්මා අක්ඛාතා යස්මින් නෝ ඉමේ ධම්මා සංවේජ්ජන්තේ තං මයං ඒතරහේ සක්කරෝම ගරුකරෝම මානේම පූජේම සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරාම කතමේ දස ඉද බ්‍රාහ්මන භික්ඛෝ සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ සමාදාය සික්ඛතේ සික්ඛාපදේසු බහුසුතෝ හෝති සුතදරෝ සුත සම්නිතයෝ යේතේ ධම්මා ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසాన කල්යාණා සාත්තා සම්යඤ්ජනා කේවල පරිපුන්නං පරිසොද්ධං බ්‍රහ්මචරියං අභිවදන්තේ තතහරෝපස්ස ධම්මා බහුසුතා හොන්තේ දතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සොප්පටි විද්ධා සන්තුට්ඨෝ හෝහි ඉතරේතරේහි චීවර පිණ්ඩපාත සේනාසන ගිලානපච්චය භේසජ්ජ පරික්කාරේහි චතුන්නං ඥානානම් ආභේචේත සිඛානම් දිට්ඨ ධම්ම සුඛ විහාරානම් නිකාමලාභේ හෝති අකීච්ඡලාභේ අකසරිලාභේ අනේක විහෙතං යද්දිවිදම් පච්චනුභෝති ඒකෝපි උත්වා බහුධා හෝති බහුධාපි උත්වා ඒකෝ හෝති ආවේ භාවං තිරෝ භාවං තිරෝ කුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සේයතාපි ආකාශේ පටවියාපේ උම්මොජ්ජ නිමොජ්ජං කරෝති සේයතාපි උදකේ උදකේපි අබිජ්ජමානේ ගච්ඡති සේයතාපි පටවියම් ආකාශේපි පල්ලංකේන චංකමති සේයතාපි පක්ඛේ සකුණෝ ඉමේපි ඡන්දමසුරියේ ඒවං මහෙද්දිකේ ඒවං මහානුභාවේ පානිනා පරිමසති පරිමජ්ජති යාව බ්‍රහ්ම ලෝකාපේ කායේන වසංවත්තේති දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්ඛන්ත මානුසකාය උබෝ සද්දේ සුනාතේ දිබ්බේච මානුසේච යේ දෝරේ සම්තිකේච පරසත්තානම් පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ඡ පජානාති සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාතේ වේතරාගං වාචිත්තං වේතරාගං චිත්තංති පජානාතේ සදෝසං වාචිත්තං සදෝසං චිත්තංති පජානාතේ වේතදෝසං වාචිත්තං වේතදෝසං චිත්තංති පජානාතේ සමෝහං වාචිත්තං සමෝහං චිත්තංති පජානාතේ වේතමෝහං වා චිත්තං වේතමෝහං චිත්තං තේ පජානාති සංකේතං වා චිත්තං සංකේතං චිත්තං තේ පජානාති වික්කේතං වා චිත්තං වික්කේතං චිත්තං තේ පජානාති මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තං තේ පජානාති අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං තේ පජානාති සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තංති භජානාති අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තංති භජානාති සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තංති භජානාති අසමාහිතං වාචිත්තං අසමාහිතං චිත්තංති භජානාති විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තංති භජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං තේ පජානාති අනේක විහෙතං පුබ්බේන වාසං අනුස්සරති සේයති දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ වේසතිම්පි ජාතියෝ තින්සම්පි ජාතියෝ චත්තාරේ සම්පේ ජාතියෝ පඤ්ඤා සම්පේ ජාතියෝ ජාති සතම්පේ ජාති සාස්සම්පේ ජාති සත සාස්සම්පේ අනේකේපි සංවට්ඨකප්පේ අනේකේපි විවට්ඨකප්පේ අනේකේපි සංවට්ඨ විවට්ඨකප්පේ අමෝත්‍රාසින් ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒවමාහාරෝ ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදින් තත්‍රාපාසින් එවං නාමෝ එවං ගොත්තෝ එවං වන්නෝ එවමාහාරෝ එවං සුඛ දුක්ඛ පටිසංවේදී එවමායුපරියන්තෝ සෝතතෝ චුතෝ ඉදෝවපන්නෝති ඉතිසාකාරං සෝද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරති දිබ්බේන චක්ඛුනා විසොද්දේන අතේඛන්තමානුසකේන සත්තේ පස්සච්චේ චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාති ආසමානං කය අනාසමං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරතේ ඉමේ කෝ බ්‍රාහ්මරත්තේන භගවතා ඥානතා පස්සතා රහතා සම්මා සම්බුද්දේන දස පසාදනීයා ධම්මා අක්ඛාතා යස්මින්නෝ ඉමේ ධම්මා සංවිජ්ජන්තේ ධම්මයන් ඒතරහි සක්කරෝම ගරුකරෝම මානේම පූජේම සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරාමාති එවං වුත්තේ වස්සකාරෝ බ්‍රාහ්මනෝ මගද මහාමත්තෝ උපනන්දං සේනාපතින් ආමන්තේසේ තංකින් මඤ්ඤසි භවං සේනාපතින් යදිමේ එවං බන්තෝ සක්කාතම්බං සක්කරොන්ති ගරුකාතම්බං ගරුකරොන්ති මානේ තබ්බං මානෙන්තේ පෝජේ තබ්බං පෝජෙන්තේ තග්ගිමේ බොන්තෝ සක්ඛා තබ්බං සක්කරොන්තේ ගරුකා තබ්බං ගරුකරොන්තේ මානේ තබ්බං මානෙන්තේ පෝජේ තබ්බං පෝජෙන්තේ ඉමං ච හිතේ බොන්තෝන සක්කරේයොං නගරුකරේයොං නමානේයොං නපෝජේයොං අතකින් චරිතේ බොන්තෝ සක්කරෙය්‍යොං ගරුකරෙය්‍යොං මානෙය්‍යොං පූජෙය්‍යොං සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහෙරෙය්‍යොං තේ අතකෝ වස්සකාරෝ බ්‍රාහ්මනෝ මගද මහාමත්තෝ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච අහං පන බවං ආනන්දෝ ඒතරහි විහෙරති තී වේලුවනේ කෝ අහං බ්‍රාහ්මණේතරේ විහරාමි තී කච්චිපන බෝ ආනන්ද වේලුවනං රමණීයං චේව අප්පසද්දංච අප්පනිග්ගෝසංච විජනවාසං manussරාහසෙය්‍යකම් පටිසල්ලාන සාරොප්පන්තේ තග්ග බ්‍රාහ්මන වේලුවනං රමණීයං චේව අප්පසද්ධං ච අප්පනිග්ඝෝසං ච විජනවාතං manussරාහසෙය්‍යකම් පටිසල්ලාන සාරුප්පම් යථාතං තුම්මාදේශේහි රක්ඛකේහි ගෝපකේහි තී තග්ග බොහෝ ආනන්ද වේලුවනං රමණීයං චේව අප්පසද්දංච අප්පනිග්ගෝසංච විජනවාසං manussරාහසෙය්‍යකං පටිසල්ලාන සාරුප්පං යථාත්තං භවන්තේහි ඥානශීලීහි ජායිනෝ චේව භවන්තෝ ඥානශීලිනෝ ච ඒකමිදාහං බෝ ආනන්ද සමයං සෝභං ගෝතමෝ වේශාලියං විහෙරති මහා වනේ කෝඨාගාර ශාලායම් අතකෝ අහං බෝ ආනන්ද යේන මහා වනං කෝඨාගාර ශාලා යේන සෝභං ගෝතමෝ තේනොපසං කමින් తత్ర చ ఫనస్సోభవన్ గోతమో అనేక పర్యాయేన జ్ఞానకథం కథేసి జాయే చేవ శోభాం గోతమో అహోసి జ్ఞానశీలే చ සම්බංච පනස්සෝ බවං ගෝතමෝ ජහනං වන්නේසීති නකෝ බ්‍රාහ්මන සෝ භගවා සම්බං ජහනං වන්නේසී නාපිසෝ භගවා සම්බන් ජහනන්න වන්නේ සීති කතං රූපං ච බ්‍රාහ්මනසෝ භගවා ජහනන්න වන්නේ සී ඉද බ්‍රාහ්මන ඒකච්ඡෝ කාමරාග පරියුට්ඨිතේන චේතසා විහෙරති කාමරාග පරේතේන uppannassa ca kāmarāgassa nissaraṇaṃ yathā bōtaannapphajānāti සෝ කාමරාගං ඒව අන්තරං කරෙත්වා ජායති පඤ්ඤායති නිජ්ජායති අපඤ්ඤායති ව්‍යාපාද පරියොට්ඨේන චේතසා විහෙරති ව්‍යාපාද පරේතේන uppannassaච ව්‍යාපාදස්ස නිස්සරණං යථා භූතං අපජානාති සෝ ව්‍යාපාදං ඒව අන්තරං කරිत्वा ජායති පජ්ජායති නිජ්ජායති අපජ්ජායති තේන මිද්ද පරියුට්ඨ තේන චේතසා විහෙරති තේන මිද්ද පරේතේන uppannassaච තේන මිද්දස්ස නිස්සරණං යථා භූතං අප්පජානාති සෝතේන මිද්ධං ඒව අන්තරං කරිත්වා ජායති පඤ්ඤායති නිජ්ජායති අපඤ්ඤායති උද්ධච්ච කොක්කොච්ච පරියොට්ඨේන චේතසා විහෙරති උද්ධච්ච කොක්කොච්ච පරේතේන uppannassaච uddacca kokkuccassa nissaraṇaṃ yatā bhūtaṃ nappajānāti සෝ උද්දච්ච කුක්කුච්ඡං ඒව අන්තරං කරේत्वा ජායති පජ්ජායති නිජ්ජායති අපජ්ජායති විචිකිච්ඡා පරියුට්ඨ තේන චේතසා විහෙරති විචිකිච්ඡා පරේතේන uppannāya ca vijikiccāya nissaraṇaṃ yathā bhūtaṃ na pajānāti සෝ විචිකිච්ඡං ඒව අන්තරං කරෙත්වා ජායති පජ්ජායති නිජ්ජායති අපජ්ජායති ඒව රූපං කෝ බ්‍රාහ්මන සෝ භගවා ජහනං නවන්නේසි කතං රූපං ච බ්‍රාහ්මන සෝ භගවා ජහනං වන්නේසි ඉද බ්‍රාහ්මන බික්ඛෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡය කුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජම් පේති සුඛං පඨමං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං වෝපසමා අජ්ජත්තං සම්පසාදරං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පේති සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාගා උපේක්ඛ කෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචෙක්ඛන්තේ උපේක්ඛ කෝ සතිමා සුඛ විහාරේතේ සම්තතියං ජහනං උපසම්පජ්ජ විහෙරති සුඛස්සජ පහනා දුක්ඛස්සජ පහනා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් සතොත්තඥානං උපසම්පජ්ජ විහෙරති ඒව රූපං කෝ බ්‍රාහ්මනසෝ භගවා ඥානං වන්නේසීති ගාරයිහං කිර බොහෝ ආනන්ද සෝභාං ගෝතමෝ ජානං ගරහේ ගාරයිහං කිර බොහෝ ආනන්ද සෝභාං ගෝතමෝ ජානං ගරහේ පාසංසං පසංසේ හන්දච දානිමයං බොහෝ ආනන්ද ගච්ඡාම බහුකිච්ඡාමයං බහුකරණීයාති යස්ස දානි ත්වම් බ්‍රාහ්මන කාලං මඤ්ඤසේතේ අතකෝ වස්සකාරෝ බ්‍රාහ්මනෝ මගද මහාමත්තෝ ආයස්මතෝ ආනන්දස්ස වාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා පක්ඛාමි අතකෝ ගෝපක මොග්ගල්ලානෝ බ්‍රාහ්මනෝ අචිරපක්ඛන්තේ වස්සකාරේ බ්‍රාහ්මනේ මගද මහාමත්තේ ආයස්මන්තං ආනන්දං ඒතදවෝච යං නෝ මයං බාන්තං ආනන්දං අපොච්චිම්හ තං නෝ භවං ආනන්දෝ න ව්‍යාකාශේති අපිනොතේ බ්‍රාහ්මන අවෝචුම්හ නත්ථි කෝ බ්‍රාහ්මන ඒක බික්ඛෝපීත්තේ හි ධම්මේ හි සම්බේන සම්බං සබ්බතා සම්බං සමන්නාගතෝ යේ ධම්මේ සමන්නාගතෝ සෝ භගවා අහෝසි අරහං සම්මා සම්බුද්ධෝ සෝ හි බ්‍රාහ්මන භගවා අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේතා අසංජාතස්ස මග්ගස්ස සංජනේතා අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා මග්ගඤ්ඤෝ මග්ගවිදෝ මග්ගකෝවිදෝ මග්ගානුගාච පන ඒතරහි ශාවකා විහරන්තේ පච්චා සමන්නාගතාති ගෝපක මොග්ගල්ලාන සොත්තං අට්ඨමං